බහුවේදනීය සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제ත වනේ අනාථ පින්දිකස්ස ආරාමේ අතකෝ පංචකං ගෝත්තපතේ තේනායස්මා උදායේ තේනුපසංකමේ උපසංකමෙත්වා ආයස්මන්තං උදායින් අභිවාදෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසින්නෝ කෝ පංචකංගෝ තපති ආයස්මන්තං උදායින් ඒතදවෝච කතිනකෝ බන්තේ උදායේ වේදනා බුත්තා භගවතාති තිස්සෝ කෝ තපති වේදනා බුත්තා භගවතාන් සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්ඛම සුඛා වේදනා ඉමා කෝත්ථපතේ තිස්සෝ වේදනා බුත්තා භගවතාති නකෝ බන්තේ උදායේ තිස්සෝ වේදනා බුත්තා භගවතා ද්වේ වේදනා බුත්තා භගවතා සුඛා වේදනා දුක්ඛා වේදනා යායන් බන්තේ අදුක්ඛම සුඛා වේදනා සන්තස්මින් ඒසා පනේතේ සුඛේ වුත්තා භගවතාති ဒုတိယံ තේකෝ ආයස්මා උදායේ පංචකංගං තපතින් ඒතදවෝච නකෝ තපතේ ද්වේ වේදනා වුත්තා භගවතාත් තිස්සෝ වේදනා වුත්තා භගවතාන් සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්ඛම සුඛා වේදනා ඉමා කෝතපතේ තිස්සෝ වේදනා බුත්තා භගවතාති ဒုတိယံ ති කෝ පංචකං ගෝත්ථපතේ ආයස්මන් සං උදායින් ඒතදවෝච නකෝ බන්තේ උදායේ තිස්සෝ වේදනා බුත්තා භගවතා ද්වේ වේදනා බුත්තා භගවතා සුඛා වේදනා දුක්ඛා වේදනා යායන් බන්තේ අදුක්ඛම සුඛා වේදනා සන්තස්මින් ඒසා පනේතේ සුඛේ වුත්තා භගවතාති තතියම්ති කෝ ආයස්මා උදායේ පංචකංගං තපතින් ඒතදවෝච නකෝ තපති ද්වේ වේදනා වුත්තා භගවතාති සෝ වේදනා වුත්තා භගවතාන් සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්ඛම සුඛා වේදනා ඉමා කෝථපතේ තිස්සෝ වේදනා වුත්තා භගවතාති තතියම්ති කෝ පංචකං ගෝථපතේ ආයස්මන් සංඋදායින් ඒතදවෝච නකෝ බන්තේ උදායේ තිස්සෝ වේදනා වුත්තා භගවතාති द्वे वेदना वोत्था भगवता सुखा वेदना दुःखा वेदना यायाम् भन्ते अदुःखर्म सुखा वेदना सन्तस्मिन् एषा फनिते सुखे वुत्था भगवतासि नेवको असखि आयस्मा उदाये पञ्चकाङ्गन्तः संज्ञापेतुम् නපනාසක්කේ පංචකං ගෝත්ථපති ආයස්මන් සංඋදායින් සංඥාපේතුං අස්සෝසිකෝ ආයස්මා ආනන්දෝ ආයස්මතෝ උදායිස්ස පංචකංගේන භවතිනා සද්ධින් ඉමං කතා සල්ලාපං අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවාතේනුපසංකමේ උපසංඛමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා ආනන්දෝ යාවත කෝ අහෝසි ආයස්මතෝ උදායිස්ස පංචකංගේන තපතිනා සම්දින් කතා සල්ලාපෝ තං සම්බම් භගවතෝ ආරෝචේසී එවං උත්තේ භගවා ආයස්මන්තං ආනන්දං ඒතදවෝච සන්තං ඒව කෝ ආනන්ද පරියායන් පංචකංගෝ තපතේ උදායිස්ස නාභනුමෝදී සන්තං ඒව ච පන පරියායන් උදායේ පංචකංගස්ස තපතිස්ස නාභනුමෝදී දේපානන්ද වේදනා වුත්ථා මයා පරියායේන තිස්සෝපි වේදනා වුත්ථා මයා පරියායේන පංචන්තේ වේදනා වුත්ථා මයා පරියායේන චති වේදනා වුත්ථා මයා පරියායේන අට්ඨාරසිත වේදනා වුත්ථා මයා පරියායේන චත්තින් ශාපි වේදනා වුත්ථා මයා පරියායේන අට්ඨසතං ච වේදනා වොත්ථා මයා පරියායේන එවං පරියාය දේශිතෝ කෝ ආනන්දමයා ධම්මෝ එවං පරියාය දේශිතේ කෝ ආනන්ද මයා ධම්මේ අඤ්ඤමඤ්ඤස්ස සුභාසිතං සුලපිතං සමනුජානිසන්තේ න සමනුමඤ්ඤසන්තේ න සමනුමෝදිසන්තේ තේසමේතං පාටිකංකං බණ්ඩන ජාතං කලහ ජාතං විවාදා පන්නා අඤ්ඤමඤ්ඤං මුඛ සත්තේහි විතුදන්තා විහෙරිස්සන්තේ එවං පරයාය දේශිතෝ කෝ ආනන්දමය ධම්මෝ එවං කරියාය දේශිතේ කෝ ආනන්ද මයා ධම්මේ යේ අඤ්ඤමඤ්ඤස්ස සුභාසිතං සුලපිතං සමනුජානිස්සන්තේ සමනුමඤ්ඤස්සන්තේ සමනුමෝදිස්සන්තේ තේසමේ සම්පාටිකං කං සමග්ගා සම්මෝදමානා අවිවදමානා ඛීරෝදකේ භූතාං අඤ්ඤමඤ්ඤං පියචක්ඛෝ හේ සම්පස්සමානා විහෙරිස්සන්තේ තේ පංචකෝ ඉමේ ආනන්ද කාමගුණා කතමේ පංච චක්ඛු විඤ්ඤයා රෝපා ඊඨා කන්තා මනාපාපිය රෝපා කාමෝපසංහිතා රජනීයා සෝත විඤ්ඤයා සද්දා පේයාලම් ගාන විඤ්ඤයා ගන්ධා පෙයාලම් ජීවමා විඤ්ඤයා රසා පෙයාලම් කාය විඤ්ඤයා පොට්ඨබ්බා ඊඨා සංසාමනාපා පිය රූපා කාමෝප සංහිතා රජනීයා ඉමේ කෝ ආනන්ද පංචකාම ගුණා යං කෝ ආනන්ද ඉමේ පංචකාම ගුණේ පටිච්ච uppajjate sukhang somanassaṃ idaṃ uccati kāma sukhang යෝකෝ ආනන්ද එවං වදෙය්‍ය ඒත පරමං සත්තා සුඛං සෝමනස්සං පරිසං වේදෙන්ති තී ඉදමස්සනානුජානාමි තං කිස්ස හේතුං අත්තානන්ද ඒ සම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්ඛන්ත තරංච පනේත තරංච කතමංචානන්ද ඒ සම්හා සුඛා අඤ්ඤං සුඛං අබෙක්ඛන්ත තරංච පනේත තරංච ඉදානන්ද බෙක්ඛෝ විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිතාරං විවේකජම් තේතේ සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරතේ ඉදංකෝ ආනන්දේ සම්හා සුඛා අඤ්ඤං සුඛං අබික්ඛන්ත කරංච පනේත කරංච යෝකෝ ආනන්ද එවං වදෙය්‍ය ඒත පරමං සත්තා සුඛං සෝමනස්සං පරිසංවේදෙන්ති තේ ඉදමස්සනානුජානාමි තං කිස්ස හේතුං අත්තානන්ද ඒසම්හා සුඛා අඤ්ඤං සුඛං අබික්ඛන්ත තරංච පනේත තරංච කතමං චානන්ද ඒසම්හා සුඛා අඤ්ඤං සුඛං අබික්ඛන්ත තරංච පනේත තරංච ඉදානන්ද බික්ඛෝ විතක්ක විචාරාණං වෝපසමා අජ්ජත්සං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්ඛං අවිචාරං සමාධිජං තේතේ සුඛං ဒ ුතියං ඥානං උපසම්පජ්ජ විහෙරති ඉදං කෝ ආනන්ද ඒසං හා සුඛා අඤ්ඤං සුඛං අබික්ඛන්ත තරංච පනේත තරංච යෝකෝ ආනන්ද තේයාලං පනේත තරංච ඉදානන්ද දික්ඛෝ පීතියාච විරාගා උපේක්ඛ කෝච විහෙරති සතෝච සම්පජානෝ සුඛං ච කායේන පටිසංවේදේති යං සංහරියා ආචෙක්ඛන්තේ උපේක්ඛකෝ සතිමා සුඛ විහාරේති තන් තතියං ඥානං උපසම්පජ්ජ විහෙරති ඉදං කෝ ආනන්ද ඒ සම්හා සුඛා අඤ්ඤං සුඛං අබික්ඛන්ත තරංච පනේත තරංච යෝකෝ ආනන්ද තේයාලම් පනේත තරංච ඉදානන්ද බික්ඛෝ සුඛස්සච පහානා දුක්ඛස්සච පහානා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථංගමාං අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති ඉදං කෝ ආනන්දේ සම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්ඛන්ත කරංච පනේත කරංච යෝකෝ ආනන්දපේයානම් පනේත කරංච ඉදානන්ද බික්ඛෝ සම්බ සෝරූප සංඥානං සමතික්ඛම්ම පටිඝ සංඥානං අත්සංගමා නානත් සංඥානං අමනසිකාරා අනන්තෝ ආකාශෝති ආකාසානං ඡායතනං උපසම්පජ්ජ විහෙරති ඉදං කෝ ආනන්දේ සම්හා සුඛා අඤ්ඤං සුඛං අබේක්ඛන්ත තරංච පනේත තරංච යෝකෝ ආනන්ද තේයාලම් පනේත කරංච ඉදානන්ද භික්ඛෝ සබ්බසෝ ආකාසානං ඡායතනං සමතික්ඛම්ම අනන්තං විඥානන්ති විඥානං ඡායතනං උපසම්පජ්ජ විහෙරති ඉදං කෝ ආනන්ද ඒ සම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්ඛන්ත කරංච පනේත කරංච යෝකෝ ආනන්ද තේයාලම් පනේත තරංච ඉදානන්ද බික්කෝ සබ්බසෝ විඥානං ඡායතනං සමතික්ඛම්ම නත්ති කිංචේති ආකින් සංඥායතනං උපසම්පජ්ජ විහෙරති ඉදං කෝ ආනන්ද ඒ සම්මා සුඛා අඤ්ඤං සුඛං අභික්ඛන්ත තරංච පනේත තරංච යෝකෝ ආනන්ද තේයාලම් පනේත කරංච ඉදානන්ද බික්කෝ සබ්බසෝ ආකින්චඤ්ඤායතනං සමතික්ඛම්ම නේව සංඥානා සංඥායතනං උපසම්පජ්ජ විහෙරති ඉදං කෝ ආනන්ද ඒ සම්හා සුඛා අඤ්ඤං සුඛං අබෙක්ඛන්ත කරංච පනේත කරංච යෝකෝ ආනන්ද එවං වදෙය්‍ය ඒත පරමං සත්තා සුඛං සෝමනස්සං පරිසංවේදෙන්තේති ඉදමස්සනානුජානාමි තං කිස්ස හේතුම් අත්තානන්ද ඒතම් හා සුඛා අඤ්ඤං සුඛං අවික්ඛන්ත තරංච පනේත තරංච කතමං චානන්ද ඒතම්මා සුඛා අඤ්ඤං සුඛං අබෙක්ඛන්ත කරංච පනේත කරංච ඉදානන්ද බෙක්ඛෝ සම්බසෝ නේව සංඥානා සංඥායතනං සමතික්ඛම්ම සංඥා වේදිත නිරෝධං උපසම්පජ්ජ විහෙරති ඉදං කෝ ආනන්දේ සම්හා සුඛා අඤ්ඤං සුඛං අබෙක්ඛන්ත කරංච පනේත කරංච තානං කෝපනේ තං ආනන්ද විජ්ජති යං අඤ්ඤතිත්‍යා පරිම්භාජකා එවං වදෙය්‍යොං සංඥා වේදිත නිරෝධං සමනෝ ගෝතමෝ ආහ තංච සුඛස්මින් පඤ්ඤාසේති තයිදං කිංසෝ තයිදං කතං සෝති එවං වාදිනෝ ආනන්ද අඤ්ඤතිත්‍යා පරිබ්බාජකා එවමස්සු වචනීයාන් නකෝ ආවුසෝ භගවා සුඛං ඒව වේදනං සන්ධාය සුඛස්මින් පඤ්ඤාපේති අපිතාවුසෝ යත්ථ යත්ථ සුඛං උපලබ්භති යහින් යහින් සංසං සතහාගතෝ සුඛස්මින් පඤ්ඤාපේති තේ ඉදමවෝච භගවා අත්තමනෝ ආයස්මා ආනන්දෝ භගවතෝ භාසිතං අභිනන්දේති බහුවේදනීය සුත්තං නවමං